ඉතින් ඒ නිසා මම මේ සති අංගය ඉස්සර වෙලා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන සම්මා සති කියන අංගයට ඉස්සර වෙලා දක්වන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල වැටෙන සති සම්බොජ්ජංගයේ ගැන සර්වඥාන්සේ දේශනා කරපු පාඩේකුයි අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. මේ පාඩය උද්දෘත පාඩය ආනාපාන සති සූත්‍රයේ බොජ්ජංග භාවනා යටතේ සර්වඥාන්සේ දේශනා කරපු එකක්. ඒකදී සර්වඥාන්සේ ආනාපානී කියන තනි කර්මස්ථාන තනි අරමුණ කමඨාන අනුව මේ බෝධිපාක්ෂික ධර්ම කෙටි ක්‍රමයකට ගෙවම් කරන හැටි විස්තර කරන්නේ සතර සතිපට්ඨානයේ ආනාපාන සතිය හදාවරකට පස්සේ ඒකෙන් කෙලින්ම මේ සම්බොජ්ජංග වලට සත්ත සම්බොජ්ජංග වලට කෙටි පෙතක් සකස් කර දෙන බව සීපත් කරලා යස්මින් සමයේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේසු චිත්තා චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සප්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්ස ආනාපානිය අනුවම මේ සතර සතිපට්ඨානයේ එකල යුත්ත මේකයි සතිය කියන්නේ මේකයි කියලා මූලික අවබෝධය කෙරුවට පස්සේ ඒ යෝගාවචරයට උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්තා ඒ කෙනාට සතිය ස්මෘති උපස්ථානයේ සිද්ධ වෙනවා.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 නැත්නම් සතිය බෝධියට නැඹුරු වෙලා, බෝධියට නතු වෙලා, බෝධියට හැරිලා දිහාවට ගමන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාව වෙනකොට ඒ යෝගාවචරය සංසාර බයසයිත සංසාරින් ගැලවීමට කටයුතු කරන කෙනෙක් නම් ඒ සතිය වැඩිම සඳහා කලියොත් කරනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ සති සම්පොච්චංගය කියන ස්ථාවරයට එනකොට ඒ යෝගාචර සතිය හඳුනනවා. සතිය පිළිබඳව හඳුනා ගැනීම මූලික කටයුතු සමාහභාගය. ඒ කියන්නේ අර්ථකථනය දාන. ආශේවනේ කියලායි මේකට කියන්නේ. ආශේවන ප්‍රත්‍ය කියලා මේකට කියනවා. මේ ආශේවන ප්‍රත්‍ය ඇසුර ලැබිලා. සතියත් එක ඇසුර ලැබිලා. ඊට පස්සේ කෙනා ඒක භාවනාව සඳහා ඒක වැඩි දියුණු කිරීම සඳහා අර ආසේවන ලැබෙන්නට කලින් තිබුණට වැඩිය යෙති ගත කරනවා.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 නමුත් භාවිතා කිරීමේදී ඒ සතියට අනුග්‍රහ දන්නේ නැහැ. ඒ වෙනුවට මේ සත්‍යය සාමාන්‍ය මට්ටමේ දාලා සාමාන්‍ය අමුත් එක්ක විදිහට සලකලා තම ප්‍රධාන අමුත්තට ප්‍රධාන අමුත්තගේ තනතුර නොදී සාමාන්‍ය අමුත්තක විදිහට කටයුතු කරන්න ගියොත් ප්‍රධාන අමුත්ත තරහ කරගත්තොත් ඒ ඒ උත්සවේ නොකරුවාට වැඩි හානි කරයි. අන්න ඒ නිසා සතිය යම් විදියකට ආශේවනයක් ලැබුණාට පස්සේ එක්කෝ සතියට අනිකුත් ධර්ම වගේ සම කරලා සලකලා එහෙම නැත්නම් ඒකට අනුග්‍රහය පිණිස එන්න තියෙන වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නැති නොවිනා තාලෙට කටයුතු නොකරොත් මෙතන කුණු වෙන්න පටන් ගන්නවා. එහෙම නොවීම පිනිසයි සරුවචාන්සේ මෙතන සඳහන් කරන්නේ යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුත්තා.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 ඒ සතියට හානි වෙන විදිය කලබලකාරී වැඩවලින් කම්මාරාමතා, ඝනසංගනිකාරාමතා, සංසක්කාරාමතා වගේ කියන අනවශ්‍ය කර්මාන්තවල අනවශ්‍ය පිරිස සමග සංසර්ගය, අනවශ්‍ය සංభాෂණ වලට යෑම <coughs> ඒකේ වර්ගිනවා. ඒ වගේම සම්මා වාචාවලදී ඒ නොකට යුතු කතා නැත්නම් පුළුවන් තරම් මේ ශබ්ද භාවිත ගත කරන්නේ.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 පැවිද්ද ගැන මෙහෙම කියන්න වෙන්නේ ගොඩක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථානයක හිටියත් නැත්නම් ගමේ පන්සලේ කටයුතු කරන ගියා ඒ තමන්ගේ පැවතුම් පැවතුම් මේ ඊචිවිලි රටාවල් භාවනාවටම ගැලපෙන්නේ නැති මට්ටමක ඉඳලා එවැනි කෙනෙකුට සතිය ගැන අවබෝධ වුණාට පස්සේ සංවේග පහළ වෙනවා. කොහොමද අපි මේ සතිමත් ජීවිතයක් ගත කරන්නේ කියලා.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 ඒක දෙවෙනි සැරේත් අබිනිෂ්ක්‍මණය කරන්න. එන්ට්‍රන් සර්පේක හැවහලන්න වගේ වරින් වර වරින් වර මේක සුද්ධ වෙවි ගියොත් සත්‍ය පිළිබඳව ඒ භාවිත අවස්ථාව වෙනවා. එහෙම වුණොත් තස්මින් සමයේ සති සම්පෝඥාගම් බික්කවේ තස්මින් සමයේ භාවනා පරිපූර්ණ ගච්ඡාන. එතකොට සතිය පරිපූර්ණත්වයටපත් වෙනවා. ඉසල සුපතිත්‍ිත භාවයටපත් වෙනවා. පතිත්‍ිත සතිය සුපතිත්‍ිත වෙනවා. සුපතිත්‍ිත සතිය භාවනා පරිපූර්ණ ගච්ඡanti. ඒක නිකන් අර විරියේ තියෙන පරිපූර්ණ විරිය හා සමානයි. වීර්යය ඉහළමට මට්ටමට ගියාම පරිපූර්ණ වීර්ය වැඩ නිම කරන වීර්යයක් වෙනවා. මෙච්චර කාල අතක ගලා හිටිය ඇති මේකට අවසාන පහර තීර කෙලස් බලමුළු බිම දාන්න ඕනේ. බොක්සින් ගේමක නොකවුට් ෂොට් එකක් දෙන්න ඕනේ. අතක ගා හිටිය ඇති දෙකෙන් එකක් වෙන්න තියෙන ශක්තිය දාලා නොකවුට් ෂොට් එකක් දෙන්න. ආන්නේ වගේ කෙලස් පිළිබඳව තලාව බණ්ඩ වීර්ය පරිපූර්ණ භාවය වගේම මේ සතියේ භාවනාවේ පරිපූර්ණ භාවයකට යන්න වෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරය ඇත්තටම තප්පිටි ගන්න කිහිලෙන් දාඩි දාගෙන තල්ල උඩට දිව කියලා මිරිකල අල්ලන ඇලීලක් නෙමෙයි කරන්නේ.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 හෙල පහුවෙන්නේ ඉස්සෙල්ලා හැරමිටිය විසි කරන එක තමයි ඔය ආප්තෝපදේශවල තියෙන්නේ. හෙල පහු කරාට පස්සේ හැරමිටිය විසි කිරීමේ කතාව බුදුහාමුදුරුවෝ කුල්ලු උපමාවෙන් ගඟ ඉවර වුණාට පස්සේ පහුරත ඇරීමෙන් විස්තර කළා තියෙනවා. ඉතින් මේ පහුරත ආන වගේ මේක අතහරිනවනේ අත හැරෙනවා. එතකොට සත්‍ය බොජ්ජංග මට්ටමට යනකොට ඒ අතහැරීම ධර්මතාවයක් බවත් ඇත්තම ධර්මතාවයේ උත්කෘෂ්ඨ අවස්ථාව බවත් මේකට සැලෙන්න පටන් අරගත්තොත් තාම මෝරලායි. සතිය බොජ්ජංග මට්ටමටපත් වෙලා නැහැ. එනිසා යෝගාවචරය බොජ්ජංග මට්ටමට සතිය යනකොට අටුවාචාරික වහන්සේලා ඒ කියන්නේ සතිය පිළිබඳ ලක්ෂණ රත පච්චපට්ඨාන පදඨාන දැනගන්නවයි කියලා කියනවා. සතිය ලක්ෂණ මෙහිමයි අපිලාපට ලක්ෂණයි රසය අසම්මෝත රසයයි සම්මෝසාවක් නැතිකමයි විෂයාභිමුඛ භාවපච්චපඨාන ආරමුණට මුණ දාලා හිටන ගතියයි පදට්ඨානේ වෙන්නේ කාය අධි සතර සතිපට්ඨානය මුලින් මුලින් වරද්ද වරද්ද කරපො සතර සතිපට්ඨානය නැත්නම් චිර සංඥා පදට්ඨාන කියලා කියනවා නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් සංඥා විචිත කිරීමෙන් කරගන්න පුළුවන් කියලා.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 නමුත් සතියය අංග සම්පූර්ණ වෙන්න සති සම්බොධ්‍යංගේ පරිපූර්ණ භාවයට යන්න මේක ඉල්ලගන්න එකක් නොවුනට එතනදිත් නොසලෙන මනසකින් ධර්මතාවයක් වශයෙන් විනස් වීමේ විපරිණාමයේ එහෙම නැත්නම් රූපාන්තරණයේ පරිණාමයේ එක අවස්ථාවක් තමයි මේ සතිය ඇති වෙනවා නම් සත්ත නම් නැති වෙන්න ඕන ඒ නැති වෙන වෙලාවෙදි මේක හොඳ ධර්මයක්, සුදු ධර්මයක්, සෝබන චෛතසිකයක් කියලා මේක නැති වෙන්න එපා කියලා අල්ලගෙන ඉන්න කියොත් ඒකත් පශ්චාත්තාපයට හේතුන දුකට හේතු වෙනවා. නමුත් මේක නැති වෙන හැටි බලලා නොසලී ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සති සම්බොජ්ජංගය පරිපූර්ණ භාවයට යනවා කියන. එතකොට ගොඩාක් ඒ යෝග ජීවිතයේ විනාශකම් රාශියකට තොර පිට කොට පෑදෙනවා. Taman තුල තිබුණා නම් සියල්ල අංග සම්පූර්ණව අකුරට වැඩ කරන්න ඕනයි කියලා තීරුම් ගන්නවා.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 අපිට කරන්න වෙන්නේ මේක පිළිගන්න එකයි. ඒ පුද්ගලික දුර්ලභමක්වත් ඒ සත්‍ය නැති කිරීමට බාහිරින් ඇවිල්ලා කාගේ කරදර කරපු කෙනාගේ තියෙන කෙලස් පරිත්‍යාගයක්වත් අපේ කරන ඊර්ෂාවක්වත් නෙවෙයි. ධර්මයේ හැටි. ආනික තීරුම් අර ගන්නකොට නිරුද්ධ භාවය ඇති වෙනකොට තමන් කෙරේ තමන්ට යම් ප්‍රමාණික අනුකම්පාවක් ඇති කර ගන්න වෙනවා.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 චිත්තජ හේතු වෙන්නේ තියෙනවා. උතුජ හේතු වෙන්නේ තියෙනවා. ආහාරජ හේතු වෙන්නේ තියෙනවා. අපි හේතුව දැනගත්තොත් ධර්මයට තව ගෞරවයක් ඇති වෙනවා. නැත්තම් ඔලොමල වෙනවා. ඒ විදිහට තමන් මේ මේ සාධාරණ ගමනක් යන්නේ ධාර්මික ගමනක් යන්නේ ශක්ති ප්‍රමාණයෙන් සතිය වැඩි කරන බව හැබෑව. නමුත් ඒකේ දෝරේ ගලන තැනක් තියෙනවා, හිල් වෙලා යන තැනක් තියෙනවා, ලීක් වෙන තැනක් තියෙනවා කියලා දැනගත්තට එහෙමත් මැරෙනව වෙනුවට මේ තමයි ධර්මතාවය කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් තමයි තමන් අනුකම්පා කරන මෛත්‍රී කරගන්න එකක් කරනවා. මේ වෙලාවට තේරෙන පටන් අර ගන්නවා තමන්ට තමන් මෛත්‍රී කරන්නේ කොච්චරක් සලකා බැලුවට පස්සේද කියලා.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 ඒ ටික සතිය නෙවෙයි. බැකින් වල සිස්ටම් එකක් වෙකි තියෙන්නේ. අන්න ඒ වගේ සතියේ පරිපූර්ණත්වයට යනකොට මේකේ යම් අඩුපාඩු සහිතවයි නැත්නම් 100ක් කියන්න බෑ 90 90 පයින්නකොට හරි කියන්න වෙනවා. අන්න ඉතුරු වෙන කොටස වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. කොච්චර උනන්දුනත් යම් යම් වෙලාවල් වල සතිය නැහැ. අපි ගත්තොත් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ දිගටම සතියින් ඉන්න ගියාට ආශ්වාස ප්‍රශ්වාසයේ මාරු වෙනකොට හැම තැනම හිත සම්මෝසාවකට වැටෙනවා. අන්‍ය විහිිත වෙනවා. එක්ක දන්නේ නැතු වෙනවා, එක්ක හිත පිටපයි. අපි කොච්චර සතියෙන් ගමන් කරන්න ගියා සක්මන් කරනකොට කෙලවරට යනකොට හිත රූප බලන්න.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 ඒකට නොසලී ඉන්න මම දැන් පුරුදු කරනවා නම් මේ මිනිස්යාට වෙච්ච කරත් අනුකම්පා කරනවා පිට. මිස. යුවා තෝරන්න බේරන්න ගත්තොත් වෙන්නේ දෙන තුන් දෙනාම සතිය නැති තැනකට අවුලකටපත් වෙනවා. ඒකෙන් කියන්නේ මනසට අවශ්‍ය කරලා කාපු වෙලාදීක කියලා දෙන්න නැතුව ඉන්නවා නැත්නම් මේ උපදේශ නොදී ඉන්නවා කියන එක නෙවෙයි.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 ඒව නැතුව මේ ලෝකේ පරිණිර්වාණය මෙපිට නිවන් ලැබුවා ඒ අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ලෝකයට හැප්පෙන්න දෙයක් තියෙනවා. තමන් ලෝකයට එක්ක හැප්පෙන්න නැතුනට ලෝකයට අවිල හැප්පෙන්න දෙයක් තියෙනවා. එතකොට ඉතින් මේ මේ කුණු පංචස්කන්ධේ තියෙන කන්නේ මේ තේරම. එතකොට සෞපාදිශේෂ නිර්වාණ පරිනිර්වාණයටපත් වෙනකන් අර ඒ රූකඩේ අරගෙන ඉන්නවා.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 හැබැයි සත්‍ය පිහිටුවලත් නැති කෙනාට මේක ග්‍රීක්. යාට තේරෙන්නේ නැහැ මේ මොකක්ද අපබ්‍රද්ද කියලා. සත්‍ය පිහිටුවල යම් ප්‍රමාණයකට ඒක තනවාඩගෙන යන කෙනා ඒක අංග සම්පූර්ණ කිරීම සඳහා දතකන අංග සම්පූර්ණ කිරීම සඳහා වෙහෙස වෙන කෙනාට මෙතන පුදුමාකාරයක ඇහෙනකොටම තේරෙනවා මේ පුදුමාකාර සාන්තියක් තියෙනවා මේ සතිය අනිත්‍ය බව.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 නමුත් සරුවත් යන හන්සේ ඒ ධම්මපද ගාතාවල පවා පෙන්ලා දීලා තියෙනවා යම් කිසි කෙනෙක් සතිය කියලා පැමිණීමකට යනකොට අශ්‍රද්ධාවන්ත වෙන්න ඉඩ තියෙනවා. අකෘතඥ වෙන්න ඉඩ තියෙනවා කියනවා. රහතන් වහන්සේට අශ්‍රද්ධෝ අකටඤ්ඤෝ කියන වචන දෙක මේ හඳුනාගීමේ පද වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පාණිනාමි වණීනාස විෂන්න අන්වාගමේටි කියලා තියෙනවා. වසභාජෙන්ට අත දාන මනුස්සයගේ අත තුවාල වෙලා නැත්තම් විෂ වදින්නේ නැහැ කියලා තියෙනවා. අතේ තුවාල තියෙනවා නම් අත දාන්න එපා. ඉතින් විෂවත් භාජනේ අත වදිනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන වෙලාවේදී <clears throat> මේ මනුස්සයා රබර් ග්ලව් එකක් දාගෙන ඉන්නවනේ අත දාතේ.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 නිකන් බාල්දිය හදලි වෙලා ගැලනයිස් කරලා දෙන්නවා වගේ. කොහොමද මේ මේ එළියේ හයි කරන විදුලි පරිපතවල ඒ උපකරණ හදලා ඒක සිංකොල දාලා ගැලවනයිස් කරලා ගන්නවා ඊට පස්සේ අවුවට වැසට මොනවක්වත් වෙන්නේ නැහැ. අනිත් වගේ පණරයක් කියලා තියෙනවා මේ බඩ බඩල්ලද සත්‍යසම්පෝච්ඡංගේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. විවේක නිසිතං කියලා කියන්නේ සතියට ඔච්චර ප්‍රතිතද කරගන්න යන්නේ. අතිය තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්නවා. මෙන්න මේක නැතුව කවදාකවත් උපති විවේකයක් ලබන්න බෑ. කාය විවේකේ ලබන්න පුළුවන්, චිත්ත විවේකේ ලබන්න පුළුවන්, උපදි විවේකයේ කියන මේ යටින් තියෙන අනුශේ ධර්ම වලින් පවා ගැලවෙන නිවනට යාදෙන මේ විවේකය එහෙම නැත්නම් මේ හුදේකලාව අපේ ලොකු සංසි පාචක ලස්සන වචන තමයි විස්රාමයේ කියන වචනේ.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 මෙන්න විදිහට කියනවා නම් සාධාරණ වෙන්නත් ඕනේ සාධාරණ බව ලෝකෙට පේන්නත් ඕනේ. ඒ නැත්නම් ඒ විනිශ්චය විනිශ්චයකාරයා පොතේ මොන જાති කතා කරත් ඒකේ සාධාරණ යුක්තිය මිනිසුන්ට පේන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. පොත නම් හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නීතිපොත මිනිසුන්ට තේරෙන්නේ ඒක හතර තියෙනම තේරෙන්නේ නැති තාලේ උන්දරට ගියක් හරි කඩා ගන්න කොටම වැඩි. නමුත් ඉච්චි සාධාරණ සාධාරණ යුක්තිය පේන්න ඕනේ. හරියලාමදි. හරි බා පේන්න තියෙන්න ඕනේ. යනෝ යම් කෙනෙක් පිළිසක වැඩ කරනකොට එයා පැත්තකටලා තනියම නිවන් දකින්න හදනවා කියලා කියන්නේ ඔය මේ සතිය විවේකනිෂ්ඨව වඩන්නවක්වත් බොජ්ජංග මට්ට උනොත් කරන්නේ මේ හදන්නේ ඔය මොකද්ද අකුරට වැඩ කිලක් කරන්නේ. ඒ පිරිසත් එක්ක ඉන්නකොට තමයි තේරෙන්නේ මේ මනුස්සයා වෙන්දට වැඩිය බොහොම උනන්දුයි. සතියෙන් කටයුතු කරනමුත් වරදිනවා. යහනියතමානී. වැරද්ද සමාවිල්ල ගන්න බෑ. ඒ වැරද්ද සමාවිල්ල ගන්න වෙලා ගත්තයි කියලා ඊගාට කරණ තියෙන වැඩේ නැත කරන්නේත් නෑ. කාටවත් වැඩිපටවන්න යන්නෙත් නෑ. මම හරියට කරන්නම් කියලා සාක්ෂියක් දෙන්නෙත් නෑ.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 මොකද මේ වගේ වැඩකින් මේ වගේ තැන් වලින් ප්‍රාසයට කිසි වැඩක් වෙන්නේ නැහැ කියලා. මේ චේතනා පැත්තකට තමන්ගේ නිවන් දකින්න හදන එක කියන්නේ මහා ආත්මාර්ථකාමී වැඩ. ඒ නිසා අපේ සමිතිය මේ වගේ තැන් වලට ආධාර කරන්නේ, භාවනා කරන්නට ආධාර කරන්නේ. ඒකෙන් සාසනයට වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ කියන්නේ බුද්ධ ශාසනය බුද්ධ ශාසන කියලා. නාකියන්ගේ ශාසනය. ඇටුවම් බහැලා තමන් කරන වැඩේට ඇටුවම් බහැලා කරන කෙනාට කරන්න දෙන්නේ. නමුත් එකක් මතක තියාගන්න මේ ශාතිය වඩනවා නම් ඔය කොයි කෙනා ළඟ මොන නීති අධිකාරිය තිබ්බත් බුදුරජාණන් සඳහන් කරලා මම ගිය තැන හුලගක් මොඩ දකින්න හම්බෙන්නේ කියලා මාරයට ඇඟිල්ල දික් කළා කිව්වේ. ඒ වගේ ඕන කෙනෙක් කොහොනේ නීති උපදෙටි දාන්න පුළුවන්. මේ සත්‍ය හරියට කරගෙන යනවනම් ඒ පුද්ගලයා මේ කාටව කරෙන් යනව නෙවෙයි. ඕනම සමාජයට විවෘත කරගෙන යනවා. වැරදි තියෙන ප්‍රමාණය බාර ගන්නවා. හැබැයි කවුරු පොච්ච කොච්චර જાති කරත් තමගේ නීති වැඩ පිළිවෙල බාධා කරගන්නෙත් නැහැ.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 නෑ පෙඩින්න. ඉතින් අර අපේ හිත අපි කිව්වේ වෛද්‍ය විද්‍යාව නෙවෙයි. ඉතින් ඉසි මේ විස්තරිතාලේ දෙඩේ බලන්න යනවා පොතක් අතට රබර් රබර් අර වෙතනලාවේ තියෙන රබර් පට දෙකක් නමලා පොත ASCII දාගෙන අරගෙන යනවා. මුරකාරය කවදාකවත් කතා කරන්නේ. ණය පෙන්නේ ඉන්නවනේ. ඒ කරේ දා ගන්න බෑ නික රබර් පටිය විතරයි තියෙන්නේ. පොතක් අතට රබර් පටියක් තමයි දාගෙන අරගෙන යනවා. උපකරණයකට වැඩි ඒක අලංකාරයක් කරගන්න. යෝගාවචරය සතිය ඒ විදිහට නිකන් මේ ණය පෙන්නන පටන් අරගත්තොත් තුන අය කනවා. ඌ පාවිච්චි කරන කුක් එක් වගේ අදාළ. දල කඩලා. විවේක නිසින්ද විරායක රංජනය කරන්න යන්නෙත් නෑ. සතිය කියන එක Tamanne මේ යන පාරේ ඉරි දෙක කැපුවොත් පොලිසියෙන් අල්ලනවා. තනියර කැපුවොත් අන කඩ කඩ ඉර තිබ්බ හදන්න කපන්න පුළුවන්. යන්න පුළුවන්. ආ නිච්චර. ඔය ඉරෙන් අදාහ කරන තාපයක්. තාප්පේ කඩාන ගියා කියන එක නෙවෙයි පොලිසියෙන් අල්ලන්නේ. ඉරි දෙක ගැහුවනම් හොඳටම තාප්. කඩ කඩ කියලා කියන්නේ යන්න පුළුවන් කෙනෙක්. ඒ සංකේතය දැකලා. පොලිසියේ මේ පොලිස් වාහනේ යනකොට ඕක කඩාන යනවා ඇම්බියුලන්ස් එක යනකොට ඕක කඩාන යනවා. මොකද මේ හදිසි දෙන්නේ බෑ.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 නිරෝධ වෙන තැන. සතිය නෙවෙයි මම මේ කතා කරන්නේ බුද්ධංග ධර්ම හතරම පොදු මේ මේ පණරය බුදුහාර දේශනා කළ තිනේ නිරුද්ධ වෙන තැන. හොඳට සතුටුමත් වෙ ඉඳලා අපි ආහාර වේලක් දකිනකොට ඔන්න සතිය නැතිලා යනවා. එහෙම නැත්නම් විෂම භාග පුද්ගලයේ දකිනකොට ස්ත්‍රියට පුරුෂය පුරුෂයේ සතිය ස්ත්‍රියා කරනෝන සතිය නැතිලා යනවා. එතකොට හොඳට මූත්‍රා බරක් වෙනකොට හොඳටම අසුචි පහ කරන්න වෙනකොට හොඳටම නාය ඕට බර වෙනකොට ඕන්න සතිය නැතිලා යනවා. මම ඒක දන්නවනම් මේ හේතුව නිසා මෙන්න මෙතන මෙහෙම වෙනවයි කියලා එයාට තේරුම් අරගන්න වෙනවා. මේක මේ හිතලා ගත්ත දෙයක් නෙමෙයි. මේ යන්ත්‍රේ හැටි. නමුත් මේ දේවල් වලින් ඇතිවන බලපෑම වගේ මේ සතිය අසරණ වෙන හැටි ඒ වෙලාවේදී සතිය නැති වුණා කියලා හුඟක් වෙලාට සතිය නැති නොවුණත් හිත විසින් නිදහසට කාරණා ඉදිරිපත් කරගෙන ඛණ්ඩෝන් නිසා තඹරගෝයා තලගෝයා කරගන්න හැටි බලන්න ඉන්නකොට පේනවා ඇත්තටම කියනවා නම් ඒතර සතිය නැති වෙන්නේ නැහැ.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 යානිතරම මේ පැය දෙක භාවනා කරන්න යනවා. දරුවෝ ඇඬුවත් රක්ෂාව නැති වුණත් ලයිට් බිල කිව්වේ නැත්තත් මොනවා කරත් ඒක කරන්න යන ඩිෆරන්ස් දාන්න මේ එක අප්‍රමාදී වුණා මේ පැත්තේ ප්‍රමාදයක් එනවා. එතකොට මේ අප්‍රමාද බීජයට පැනලා විනිවිදින අතර ප්‍රමාදයට ලක්වන දේවල් අතහැරලා දැමීම දාණය දීම තමයි මෙතන තියෙන වස්සංග පරිණාමය. එකම චිත්‍රයේ එකම විචල්්‍ය සාධක මැද සතියේට අරමුණු කරනදී අපි ආරම්මණය කියලා කියනවා. අරමුණට පැනගෙන විනිවිදින අතර අනික් දේවල් පිළිබඳ නොසලකෙල්ල කියන මේ දෙකේදී අන අරමුණට පැනන ගතියද කියන්නේ වතුරට බැස ගන්නවා. අනික් දේවල් විතර නොසලකෙල්ලට කියන්නේ ඒක පරිත්‍යාග කරනවා.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 ඉතින් බලනකොට පේන්නේ එක්කන විතරයි. අනිත් ඔක්කොම අදාළ නැහැ. ඒ අනේ අදාළ නැති ඒවට කියනවා පරිත්‍යාග කරනවා කියලා. ඡාග, පටිනිසග්, මුත්‍ති, අනාලය කියන පදාර්ථ. අවශ්‍ය කරන කොටසට පමණක් ඉඳා බහින එක ඒකට කියනවා පක්ඛණ්ඩනය කියලා. එතකොට මේ පක්ඛණ්ඩන පරිත්‍යාග කියන දෙක හැම චිත්තක්ෂණයකම තියෙනවා. ධානයකදී වෙන්නේ පක්ඛන්දනය කරන අරමුණ තියේදී පරිත්‍යාගයක පිළිවෙල කතා නොකරත් ආයි. අරමුණට සම්පූර්ණ নিমග්න වෙනවා. ඒකට අනිත් දේවල් වලට අපි සම්බන්ධ නැතුලා. විපස්සනාදී මේ දෙකම උණුරු වෙදී මේ දෙයට බැස ගන්නවා මේ දෙයට මේ දෙය අතහරිනවා මේ දෙය ඒ බැස ගැනීම නිසාම මේකට වැඩි ටෝච් එක ගහන්න අනිත් ඒවා ඉබේම අන්ධකාර වෙනවා මෙන්න මේ දෙකේදී මේ සතිය කරන්නේ මුළු චිත්‍රයම අතරින් එකට මේ චිත්‍රේ කොටසකට පැස ගන්නවා විශාල ප්‍රදේශයක් අතහැර. එතකොට අපි අල්ලන්න ඕන ප්‍රදේශයෙන් පරිබාහිරව ගිහලා ඒ චිත්‍රයේම තියෙන වෙන කොටසක් අල්ලනවා ඇල්ලිය රෝස අතාරිනකොට අපි කියන සතිය නැති වුණා හිත පිට ගියා ආදි වශයෙන් කල්පනා කරලා බලන්න. නමුත් මේ සතියේ කේන්ද්‍රස්ථානයේ මාර්ගයේ මිසක්කා හිතට බෑ කවදාකවත් මුළු එකම බලන්නත් බෑ යමක් අල්ල නොඉන්නත් බෑ.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 මේ පුතු ජනා උම්මත්තක. ඩිරේන්ජ්ඩ් කියලා කියනවා. ට්‍රක් එකෙන් පිටපැන්නලා. පිටපැන්නට gediya පිළිම තියෙනවා. කොච්චර පිටපැන්නාම අපි දන්නවනේ වෙන සෙල්ල. දශාපව යන ට්‍රක් එකේ තියෙන එකයි තියෙන්නේ. ආහනේ වගේ සතිය නැති චිත්තක්ෂණයක් ඇත්තේම නැත. හැම චිත්තක්ෂණෙම තියෙනවා මේක ඉඳපු ගමන් කොච්චර පිටපැන්නා වගේ වාහනේ පාරෙන් පිටපැන්නා වගේ පිටපැන ඉලක්ක වෙනවා. ඊට පස්සේ ඒවා ප්‍රවේශ වෙන්න අතරලා ආය පාරේ තියන්නේ අනේකයි කියන්නේ. ඒ වුණත් භාවනා කරපෙක නැයි නොකරපෙක නැයි කිසි වෙනසක් නැහැ. මනුස්සයෙ හිතේ කිසි වෙනසක් නැහැ. භාවනා නොකරපෙක නැ මේක අකරතබ්බයක්, අහේනියක් නැතිවීමක්, පරිවීමක්, කැඩීමක්, බිඳීමක් කියලා සලකනවා. භාවනා කරන එක නදන තම අවධානය කළේසුන අවධානය නැ වෙන තැනකට අවධානය ගියා. ගියා නම් ඉතින් අකරතබ්බ තමයි. මේ යන්නේ රාග දෝෂ මොහ නිසා තමයි. ඒකත් මගේ නෙවෙයි. ඒක ලෝකේ පවතින ධර්මතාවයක් අන්‍යාරිකට වස්සංග පරිණාමය කියලා මේ අරමුණක් අල්ලලා දුන්නට පස්සේ අරමුණේ හිත පිටපයින් ගතිය තියෙනකොට පමණයි එක් පුද්ගලට තේරෙන තියෙන එක භාවිතාවෙන් බහුලීගත ප්‍රමාණයෙන් අරමුණේ පවතින වෙලාව වැඩි කරන්න පුළුවන් 100ක් නම් හිටින්නේ.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 ඒ කඩු එනේන තාට හසුරවන්න. ඉතින් ඒක මේ කඩුව හසුරලමයි තේරුම් ගන්න. කඩුව ගෑමෙන් නෙවෙයි. ආන්නේ වගේ මේ සතිය තීක්ෂණ කරනවා වගේ ඒක සුකනම් මේ භාවිතාට ගිය ගමන් ඒක තේරෙන පටන් ගන්නවා මේ ධර්මතා දෙකම හැම චිත්තක්ෂණයම සතිය පවතින එකත් ඒක ඒ විදිහට වණවන්න පුළුවන් ගැතියයි තිරසනේ කොට නැහැ.